කනිෂ්කා මහත්මිය පින්වත් ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස දැන් අර එක්ෂණික අනිත්‍යතාවය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්ස අපිට හිතන්න පුළුවන් දැන් මේ රූපය දැන් ඇහෙන් දකිනවා ස්වාමීන් වහන්ස ඇහැ රූපය චක්කු විඥානය නිසා ඒ වර්ණ සටහන ඒතර නිසා ඒ වේදනාවක් සුළුවෙන් හටගෙන සංඥාව හැඩය හදලා ඒ සංකාරය කියන්නේ එකෙන් තමයි මේ අම්මා හරි තාත්තා හරි සහ මේ ඇලීම ගැටීම හදලා නව කර්ම සකස් කරලා ඒ විඥාණයට පවරනවා. ඒ විඥාණය අපි අවිද්‍යාව නිසා ඒ විඥාණය බාහිරට පතිත කරනවා. ඒ කියන්නේ ආයි process එකේ පිටිපස්සට යන්නේ නැහැ. අපි අපි හිතන්නේ මේ අපේ මනස තුලින්ම තමයි සකස් කරපු දෙයක් කියලා හිතන්නේ නැතුව ඒක බාහිරට රූපෙට පතිත කරනවා. එහෙම හිතන එක හරිද ස්වාමීන් වහන්සේ? එහෙම ඒ ඒක ඉතින් අනිත්‍යයට සම්බන්ධ ඒ හේතුඵල ක්‍රියාවලිය. ඒ දැන් ඔය පැහැදිලි කළේ අනිත්‍ය ගැන කතාවක් නෙමෙයි හේතුඵල ක්‍රියාවලිය. ඉතින් ඒ හේතුඵල ක්‍රියාවලිය ඉස්සරහට යන්න මුල් මුල් ඒවා අභව ප්‍රාප්ත වීම යම් ප්‍රමාණයකට සහායක් වෙනවා. يعني මුලින් ඇතිවෙච්ච සිත අභව ප්‍රාප්ත වුණොත් ඊළඟ සිත ඇති වෙන්නේ. ඉතින් එහෙම දෙයක් එතන තියෙනවා. නමුත් ඔය පැහැදිලි කළේ අනිත්‍ය ගැන නෙමෙයි එතන සිද්ධ වෙන හේතුඵල පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ගැන. සයනස් දැන් ඒ අනිත්‍ය දැකීම එකක් හේතුඵල සම්බන්ධය දැකීම තව එකක්. සයනස් ඒකත් විදර්ශනාවක් විදිහට ගන්න පුළුවන්ද එහෙම දකින්න. ඒකනේ මම කිව්වේ හේතුඵල වශයෙන් දැකීම, ත්‍රිලක්ෂණ වශයෙන් දැකීම, චතුරාර්ය සත්‍ය වශයෙන් දැකීම, පරමාර්ථ වශයෙන් ඔය මොන ක්‍රමෙන් දැක්කත් ඒක විදර්ශනා කියන තැනට ප්‍රඥාව අවදි කරන්න උදව් වෙනවා. දැන් සයනස් කෙලෙස් සිතක් ආවම මේ සිත අනිත්‍යයි කියලා එහෙම දකින්න ඒක එහෙම දැක්කත් හරිද සයනස්? එහෙම හිතුවට විතරක් මදි එහෙම දකින්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. ඒතර ප්‍රඥාව තියෙන තදී ඒ ඒ ක්ලේශය දුර වෙනවා. එහෙම හිතනකොට අපි සමතයක් හැටියට අරක යට කරන්නටයි උත්සාහ කරන්නේ. හරි සයස. අර දීර්ඝ විදිහට සයනස එහෙම ඒක ප්‍රැක්ටිස් කරත් ඒක ටිකක් අරකට වඩා හොඳයි නේද සයනස? ඒ තමන්ට වඩා පහසුයි කෙලස් දුරු කරන්න කියලා හිතන පැත්ත ප්‍රගුණ කරන්න. ඒකේ ගැටලුවක් නෑ. ඒක මෙහෙමම කළ යුතුයි කියලා නියමයක් නෑ. Tamanට වැටහෙනවා නම් මේ ක්‍රමෙන් ක්ලේශය දුරු කරගන්න පහසුයි කියලා ඒ ක්‍රමය කොහොම කරන්න. ඊට පස්සේ කාලයක් යනකොට ඒක ප්‍රමාණවත් නෑ කියලා වැටහුනොත් ඊට පස්සේ තව ක්‍රමයකට අපි යන්නේ ඒක හොඳයි. හරි සරලයි. ඒක බොහොම පින් පෙරවසන්නේ. පෙරවසන්නේ.